එහෙනම් මේ ලෝකයේ මේ සෑම සිතවිල්ලක් තුළම මේ සතර සටිපට්ඨානය තියෙනවා. අපි මෙච්චර කාලයක් ඒවා කතා කළේ නෑ. ඒක මේ ගොඩාක් ඉහළ මට්ටම එකක්. අද සම්ප්‍රදායත් එක්ක ගත්තාම ඒ මිනිසුන්ට මේ චෛතසිකයක් තුළ සතර සටිපට්ඨානය තියෙනවා කිව්වම මිනිසු කම්පා වෙන සතර සටිපට්ඨාන අපි අහලා තියෙන අර ක්‍රමයට. මේ ක්‍රමය අපි අහලා නෑ. මේක අලුත් එකක්. ඒක ප්‍රශ්නයක් මිනිසුන්ට. හැබැයි ඇත්තටම මම වාඩි වෙලා ඉන්නකොට අම්මා මතක් වුණා නම් දැන් අම්මනේ මතක් වුණේ. රූපයක් ආවා. නේද? නාමයක් ආවා. දැන් ඒක තුලින් සම්මා දිට්ඨිය දකින්නවා. ඒක දක්කයි කියලා කියන සම්මා දිට්ඨිය. ඒ ස්පර්ශයක් ඇති වුණානේ. සෙනෙහසකව අම්මනේ. දැන් දකින්න යන්න ඕනේ. මේ ආම්ඳුරනේ මේ මේ මට මේ පොඩ්ඩක් මේ යන්න තියෙන කිල්නික් එකේ කාඩ් එක ගේන්න. කිල්නික් එකේ කාඩ් එක කොහෙද තියෙන්නේ? ඒක අනුරාධපුරනේ තියෙන්නේ. අනුරාධපුරේ ගෙවල් එතනමනේ තියෙන. ආ එන්න මේ ගෙදර යන්න මේ උමනාවලත්. ඇයි මොනවාරි පොටක් කරකනයි ඊයේ වාඩි වෙලා ඉන්නකොට අම්මා මතක් වුණා. ඒක සම්මාවෙන් දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා අර ආපු දිට්ඨිය අර මිත්‍යා දිට්ඨිය තුල ස්පර්ශයක් තියෙනවා. අන්න ඒකේ වේදනාවක්. මොකද මේ වේදනාව සෙනෙහසේ වේදනාවක්. දැන් ඒක දකින්න ඕනේ පොඩ්ඩක් කතා බහ කරලා කකුල් දෙම අත ගාලා ආවම ඒක හරියනවා. එහෙම ප්‍රශ්නයක්. එහෙනම් මේ චෛතසිකයක් එන්නේ නිකන් මේ සතර සටිපට්ඨානේ අරගෙන එන්නේ. එකපාරට දරුවා මතක් වුණා. ගෙවල් දොරවල් මතක් වුණා. ඒ ආපු රූපය සම්මා දිට්ඨියෙන් දකින්න ඕනේ. ඒ සම්මාදිටියෙන් දැකලා නිකන් ඉන්නේ ඒ රූපේ දැක්ක ගම අපට මොනවාර එකක් වුණානේ පීඩනයක් අටගත්තානේ. අන්න ඒ ස්පර්ශය නිසා අටගත්ත වේදනාව දකින්න ඕනේ. එහෙනම් හැම ගනුදෙනුවක් තුළම මේ ස්පර්ශය තියෙනවා. ඒ ස්පර්ශයට අනුව අපට දුකක් ලැබෙනවා. මම නිවිලා ඉන්න තරමට අනුව ඒ දුක වෙනස් වෙනවා. මෙන්න මේ ධර්මතාවය දකින්න අනාගාමි. සංස්කාර ගනුදෙනු කරනවා. ඒ හැම එකක්ම ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයට අනුව වේදනාවක් දකගන්න මේ එකක්වත් අයිතිකාරය මම නෙමෙයි. බලාගෙන ඉන්න හැමදේම රාත් කිසිම සංස්කාරයකට උන්වහන්සේ සම්බන්ධයි. ඇයි එම කෙනෙක් නැහැ. හැම සිතවිල්ලක්ම සතර සටිපට්ඨානෙ උසලාගෙන ඉන්නේ. හැබැයි අපිට එකපාරට මේක වඩන්න බැරි නම් අපි පළවෙනි පියවර දුන්නා. නිවීම දිහා බලාගෙන මේ දුන්නේ සම්මාදිටිය වඩන්න. නිවීම මත සිත පීඨනවා කියලා කියන්නේ නිවීම කියන්නේ ඒ දකිනවා. දිට්ඨිය මේ දුන්නේ. සම්මාදිටිය දුන්නේ. දැන් ඊටු ටික වඩන්න. උදේ ඉඳලා අවස් වෙනකන් උදෝට මාන්සි වෙලා පුතුමුජ්ජට තේට්ටුවෙන් එන මිනිසෙකුට දැන් වතුර ලීටරයක් විතර ඕනේ. ලොකු බෝතලෙන් එකක් ඕනේ යට. ඒ තරම් පිපාසයි. එයාට ඒකෙන් පයෙන් එක පංගුවක් දෙනවා. මිලිලීටර් 200ක් වගේ පොඩි කෝප් එකකට එකක් දෙනවා. දැන් ඒක දකිනකොටත් එයාට තේරෙනවා මේ වගේ 15ක්වත් ඕනේ මට. ඇයි මේ පිපාසය වැඩි නිසා එයා හිතනවා ලොකු මුට්ටියකින් එකක් හම්බුනොත් ඇති කියලා. නමුත් එයාට ලීටරයක් විතර බිව්වොත් ඒක හරියනවා. නමුත් අපි දෙන්නේ බොහොම පොඩි කෝප් එකකින් එකක්. අර හම්බෙන ලීටර් මිලිලීටර් 200ට සාපේක්ෂව එයාගේ පිපාසය ටිකක් සංසිඳනවද නැද්ද? හැබැයි සම්පූර්ණ පිපාසය නියුන් නැහැ. හැබැයි අර බොණ්ඩ කලින් තිබිච්ච තේට්ටුව දැන් නැහැ. අර ටිකක් ගියානේ ඒකට සාපේක්ෂව පොඩි නිවීමක් තියෙනව නේද යාට? ඒ වගේ තමයි මේ කමඨාන වඩන භාවනා යෝගියාටත් ඒ ප්‍රතිසතයට අනුව විතරයි නිවෙන්නේ. හැබැයි සමහර විට මේක ඉක්මනට නිවෙන්න කියලා අපි අර නිවීමට පීඩනය කරපු ගමන් නිවීම කියන්නේ මොනවද? ඉතින්ලාම අපි මේ මේක පොඩ්ඩක් ෆිසික්ස් වලින් කතා කරමු. හේතුව මේ ෆිසික්ස් වලින් කතා කළොත් මේක විස්තර කරන්න ලේසියි. ෆෑන් එකක් තියෙනවා. අපි ඒකට කියන විදුලි පංකාව කියලා. එකට දානවා. පෙති ගණන් කරන්න පුළුවන්. පෙති තුන ගණන් කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට කරන. දෙකට දානවා ගණන් කරන්න පුළුවන් ටිකක් අපහසුයි. උලංගත් නැහැ. තුනට දැම්මාම ගණන් කරන්න බෑ. හැබැයි උලන් එනවා. අතොට දැම්මාම එකක් වාගේ පේන්නේ. පාට දැම්මාම මොකවත් පේන්නේ නැහැ. කොළ කෑලි අරම ඔක්කොම උලඟට යනවා. ඇයි? භ්‍රමණ වේගය වැඩි. එතකොට මේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට ඒක නිසා ඇති වෙන පීඩනය වැඩි වෙනවා වාගේ. දැන් අපි මේ නිවන්නේ මොනවද? අපේ විඥාණයනේ. දැන් විඥානය නිවෙනවයි කියලා කියන්නේ අර පාට තියෙන එක අතට දැම්ම තුනට දැම්ම දෙකට දැම්ම එකට දැම්ම දැන් මේක අඩු කරනවා. ඇයි අරක නිවෙලා නිවිලා නිවිලා අඩු වෙනකොට දැන් අපිට ප්‍රශ්න තියෙන මේක එකපාරට නිවෙන්නේ නැත්තේයි. අර කරන්ට් එක ගියා වගේ මේක ඕෆ් වෙන්නේ නැත්තේයි. මේක ඕෆ් කරන්න ඕනේ කියලා පීඩනය කරපුව ගමන් මොකද වෙන්නේ? ආයි අරක 2 3 4 5 වැඩි වෙනවා. අර විඥාණයට යම්කිසි චේතනාවක් ඇවිල්ලා තද වෙච්ච ගමන් භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කොළ කෑලි උලඟට ගියා වාගේ ඒ එතන අපාසී වාගේ උලම් වැඩි උස්ම ගන්න අපාසී වාගේ අර භ්‍රමණ වේගය නිසා මුළු කයටම පීඩනය දැනිලා කය රත් වෙලා ඇස් වල පුංචි පුංචි ලේනාරවල් ඇති වෙලා Tamanට පුදුමාකාර තේට්ටුවක් ඇති වෙලා සමහරට දෙපට සිවුර ඇඳගෙන හිටියන සම්පූර්ණ දාඩිය දාන්න ඉඳ මොකද්ද ඒකට හේතුව කිව්වොත් අර නිවිච් එක නිවින්න යුණා කියලා කියන්නේ අපේ ශක්ති පද්ධතිය සම්පූර්ණ නිවිලා යනවා ඒ ශක්ති පද්ධතියත් සම්පූර්ණ අණු වලින් ඇදලා තියෙන්නේ. විඥාණයත් ඒකට සාපේක්ෂ නිවෙනවා. විඥාණයට සාපේක්ෂ ශක්තිය නිවෙනවා. ශක්තිය නිවිලා තිබුණත් ඒකට සාපේක්ෂ විඥාණය වෙනවා. දෙකම එකයි. මම ලෝකෙ දිහා බලලා නිවුණත් ලෝකෙන් මාව නිවුවා. දෙකම එකයිනේ. සමහරවල්ලාට පරිසරය දිහා බලනකොට පරිසරය නිවිලා. ඒ නිසා මම නිවෙනවා. මම නිවුණාම ඒකට සාපේක්ෂව පරිසරය නිවෙනවා. එහෙම නේද? මිනිස් ඔක්කොම බොහොම සංසුන් වෙන්නවා. ඒ සංසුන්ව ඉන්න නිසා මට සිද්ධ වෙනවා කලබල නැතුව සංසුන් ගයි හැමෝම බොහොම ලස්සනට කතා කරනවා. බොහොම පිළිවෙලයි. බොහොම නියතමානී කීකරුකමින් කටයුතු කරන්නේ. එයාගේ වචන බොහොම පැහැදිලි. කලබල මොකවත් නැහැ. දැන් ඒ කටිට කියලා මට කෑ ගන්න පුළුවන්ද මාළු කඩේවා බෑ. ඇයි? පින්වත් ස්වාමිනී එන්න වැඩහින්න අවසරයි. අපිත් එහෙම කතාමයි. ඒ එන ප්‍රතිචාරට අනුව අපිත් වෙනස් වෙනවා. දැන් අපි බොහොම නිවිලා ඉන්නේ. මිනිස්සෙක් එනවා කලබල වෙලා. අවිල්ලා එක විදිහට කෑ ගන්නවා. පින්වත්නි ඉඳ ගන්න. ඒ ප්‍රශ්නේ සරලව ඉදිරිපත් කරන්න. කලබල වෙන්න දෙයක් නෑ. වතුර ටිකක් බොන්න. පොඩ්ඩක් ඉන්න විනාඩි 5. ආ දැන් කියන්න. දැන් මේ මනුස්සයාට තේරෙනවා මේ මම කලබල වුණාට අනිත් කට්ටිය කලබල නෑ. අපේ මානසිකත්වයට සාපේක්ෂව දැන් එයාත් නිවෙනවා. එහෙනම් අපි නිවුනාම බාහිර ලෝකෙ නිවෙනවා. බාහිර ලෝකෙ නිවුනාම අපි නිවෙනවා. දෙකම එකයි. එතකොට දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ මේ නිවෙන සිතට අපි පීඩනයක් දුන්නාම ඒ පීඩනයට සාපේක්ෂව මොකද වෙන්නේ? මෙයත් කැළඹෙනවා. මෙයත් පීඩනයටපත් වෙනවා. මෙයාගේ නිවීම අර එන චෛතසිකයේ ආක්‍රමණය වුණොත් ඒකට බලපෑම් ඇති වුණොත් අර චෛතසිකය නිවෙනවා. ඒකයි නිවිලා ඉන්න කෙනෙක් කතා කරනකොට වචන නිවිලා ඉන්නේ. නිවිච්ච වචන කතා කරනකොට යාගේ සිතත් නිවෙනවා. ඒකට සාපේක්ෂව හරකත් නිවෙනවා. එහෙනම් මේ නිවීම මත සිත පීඨවන භාවනා යෝගියාට මේ මේ ධර්මතාවය තේරෙනවා. මම නිවිලා බලනකොට ගස්කොළන් ලස්සනයි. කැළඹිලා බලනකොට මේවා කපන්න හිතෙනවා අතුරු අයින්න හිතෙනවා උගුලලා විසි කරන්න හිතෙනවා පාර යන්න බෑ මේක සුද්ධ කරන්න උදළු ගන්න හිතෙනවා හැබැයි ඊයේ මේකක් හිතුන්නේ නෑනේ අතු කඩලා පොඩි කරලා අරවල් පටලලා ඕම එකක් කරගෙන යනවාද මොකද ඒත සිත කැළඹිලා ඒකට සාපේක්ෂව මේ ඔක්කොම කැළඹිලා මේක නිවිලා තිබුණේ ඉඳ ඉමීසරේ පාත් වෙලා ගියා ඒව මොකොත් කඩන්න පොඩි කරන්න ගියේ නෑ එහෙනම් අපේ සිත නිවිච්ච තරමට අනුව ඒ නිවීම වින්දනය කෙරුවා ඒ වින්දනය තුළින් තව තවත් නිවිල යනවා. ඒකට කියනවා සම්මා සතිය කියලා. ඒක වින්දනය කියලා අපි ලෞකිකව කතා කරනවා. නමුත් ඇත්තටම වින්දනය සමානයි සම්මා සතිය. අර නිවීම මත සම්මා සතිය තියෙනනේ. ඒ සම්මා සතියෙන් තමයි අර භ්‍රමණ වේගය තවත් අඩු වෙන්නේ. අර පාට තියෙන එක අතරට ඇවිල්ලා තුනට ඇවිල්ලා දෙකට ඇවිල්ලා එකට ඇවිල්ලා බිඳුවට උනම නැවතිනවා. මේක සම්මා සතිය වෙන්නේ. අපි බැරි වෙලාව මේක ඉක්මනට නිවන්න ඕනේ කියපුවම දැන් ලෝභයක් ඇති වෙලාද? ඔව්. මොනවා සම්බන්ධයෙන්ද? නිවීම පිළිබඳ ලෝභයක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා මේක ඉක්මනට නිවා ගන්න ඕනේ කියලා බලාපොරොත්තු දැන් මේ කෙලස් වල පීඩනයට මොකද වෙන්නේ අරක දෙකේ තිබුණා නම් 3 4 5 කියලා වැඩි වෙනවා මේක නිවන්න ඕනේ කියන අදහසම ලෝභය බවට පත් වෙනවා ඒක පීඩනයක් බවට පත් ඒ පීඩන ඇති ඇයි මේක පුංචි පරමාණුවට වඩා සියුම්නේ ඒ පොඩි තරංගයේ පොඩි කම්පන ඇති පැයට කිලෝමීටර් 100ක විතර වේගෙන් මෙයාට කරකෙන්න එහෙනම් භාවනා යෝගියා නිතරම වැරදෙන තැන තමයි මේක ඉක්මනට නිවන් දදනවා හැබැයි එයා ඒක දිහා නිවීමේ උවමනාවක් නැතුව විවේකයෙන් යන්න හරියම ඒ ඉබේ නිවෙනවා. අර අර මාන්සෙලා කරන්න තියෙන කාලයට වඩා කලින් වෙනවා මේක. බොහොම ඉක්මනට වෙනවා. හැබැයි එයාට ඒක තේරෙන්නේ සිත 100ෙන් බලන්න බලන්න ඊලා වෙනවා. සිත පොරබදින්න පොරබදින්න එයා මොරණ්ඩු වෙනවා. මේක තමයි සිතේ ස්වභාවය. ඇයි? ඒක ශක්ති විශේෂයක්. ශක්ති විශේෂය. ඒ ශක්ති විශේෂය ඇදිලා තියෙන අණු වලින්. එහෙනම් පොර බදින්න පොර බදින්න මොකද වෙන්නේ මුරණ්ඩු වෙනවා කියලා කියන්නේ අණුවල විසිරෙන භාවය වැඩි. විසිරෙන ස්වභාව වැඩි. කම්පන වැඩි. එතකොට ඒකාන්තරන් දුරංගම එක තප්පරෙදි විසිරලා යනවා. සිතුවිලි ගණනාවක් ඇති වෙනවා. ගොඩාක් කැළඹිච්ච චරිතයක් බවට පත් වෙනවා. හැබැයි එයා දිහා 100ෙන් බලන්න බලන්න ඒ 100ට මොකද වෙන්නේ? ඒ අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. එයා ඊළෑ වෙනවා. එහෙනම් සිත යම් කිසි අවස්ථාවක විසිරෙනවා නම් එයා පොර බැදලා නැවත ගෙනලා ඉර කරලා මෙතන ඉන්න ඕනේ කියලා එයා මට්ටු කරන්න ගියොත් එයා කවදාවත් මට්ටු වෙන්නේ අර පොඩි ළමයි වාගේ. ගහලා කරලා හදන්න ගියොත් එයා බිම පෙරලා කෑ ගන්නවා. ඇයි? ගහලා හදන්න බෑ. එයාට ඒක ආදරෙන් කරුණාවෙන් දයාවෙන් කියලා දුන්නාම එයාට ඔළුව අත ගාලා යම්කිසි වෙන කාරණාවකට ඉතින් එයාට කාරණාවක් කිව්වම ටක් ගාලා නිවිල යනවා. මේක තමයි සිතේ ස්වභාවය. දැන් ඔබ වහන්සේට මෙම පරිසරය බලන්න ගියාම ගස් කීයක් පේනවද? 100ක් නිකන් උදාහරණ 100ක් විතර පේනවා. අපි මේ ගා පේනවද කියලා අහනවා. ඔව් පේනවා. මොකද්ද? ඒක කොම්බ ගහක්නේ. දැන් ගස් කීයක් පේනවද? 99ට මොකද උනේ? 99 කපලා හයින් කළාද? එහෙම නැත්නම් ඒක තිබුණා ඒක නොසලකාරියද? නොසලකාරිය. මෙච්චරනේ කමටහන අපේ ආන්දුන. උදේ පාන්දර කුටිය හරිනකොට මෙයා කමටහන දෙනවා අපට. ඇරිලාම බලනකොට හා දළු දාලා මේක. ඇයි අනිත් ඒවා දළු දාලා පේනුනේ නැද්ද? ඇයි ඒක විතරක් පෙනුනේ? එහෙනම් අපි අරමුණක ඉතියොත් ඒ අරමුණ ඉතුරු වෙන්න අනිත් ඔක්කොම ටික ගැලවිලා යනවා. එහෙනම් සිතට අරමුණක් ආවම දැන් සිතට අරමුණක් ආපුවා අපි දන්නවනේ. දැන් මේම අරමුණක් ආවා, සිතවිල්ලක් ආවා. දැන් මේ සිතවිල්ල ආවයි කියන එක දන්නවා. හැබැයි මේ සිතවිල්ල ආව නම් ඒකට පීඩනයක් තියෙන්න එපා. ඒක තරංගයක්නේ. දැන් අපට අම්මා මලා කියලා පණිවිඩයක් එනවා. ඕම කරනවා. මොකද හඳුරුව? අඬන්නේ ඇයි? අම්මා මලානේ. ආයි පණිඩයක් කරන ආවලමලානේ හරියට ඉනා එහෙමද බොහොම හොඳ මේක නම් කලින් වෙන්න තිබුණේ කමන්නේ පස්සේ හරි උනානේ සන්තෝෂයි කවුද අතුරමලානේ මූණ පුරන් මලක් වාගේ එතකොට අර එන පණිවිඩ වලට සාපේක්ෂව නැතන පීඩනය තියෙනවා අපේ කෙනෙක් කිව්වම දරා එදා දානේ වළඳන්න බෑ වාඩි වෙලා ඉන්න ඕම බලාගත්ත ගමන් තට්ටු කළ මොකද කියලා නෑ මොකුත් නෑ කියනවා මොකද මේ වෙලා තින්නේ අර ආපු පණිවිඩෙට පීඩනයක් තියෙන ඒ පීඩනයට ධාරිතාවක් තියෙනවා දැන් මේ ධාරිතාව අඩු වුණොත් මොකද වෙන්නේ? අපි කියනවා දුක තුනී වෙනවා කියලා. අර හාමුදුරන්ගේ බණහානකොට අර දුක නිකන් තුනී වෙලා ගියා නිකන් අර කොළ කෑල්ලක් වාගේ ගියා. ඒ තන සෑල් වුණාලේ දුක. කොළ කෑල්ලක් වෙන බොහොම සියුම්නේ. මොකද්ද මේ උනේ? අර ධාරිතාව වෙනස් වුණා. පින්වත්නි මේ ලෝකේ මව්වරු මැරෙනවා. පියවරු මැරෙනවා. අමාමෑණි තථාගතයන් වහන්සේ පිරිණිවන් පෑවා. එහෙනම් මරණය කියන එක සාමාන්‍ය දෙයක්. මේ ලෝකේ මරණය කියන එක පුදුමයක් නෙමෙයි. ඉපදෙන හැමෝම මරණය හතේ අරගෙන එන්නේ. එක අතක ඉපදීම තියෙනකොට අනිත් අතේ මරණය තියෙනවා. ඒකාන්ත වශයෙන්ම හැම කෙනාම ඉපදුනොත් මැරෙන්නම ඕනේ. වෙන ක්‍රමයක් නැහැ මේ ලෝකේ. ඉපදෙන්න අයිතිය තිබුණොත් මැරෙන්න අයිතියකුත් යාට තියෙනවා. මේවා එනකොට එහෙනම් හරිනේ ඉතින් කවදාරි මැරෙනවනේ අද බේරගත්තත් එට හරි මැරෙනවනේ අම්මා එහෙනම් ඒක සාමාන්‍යද මමත් මැරෙනවනේ දැන් අර දුකට මොකද උනේ තුනී වුණා. මොකවත් කළේ නැහැ. දේශකයන් වහන්සේ අර දුක තුනී කළේ නැහැ. ඒ දුකේ තියෙන ධාරිතාවද 100 පවත්තලා ඒකේ තියෙන අනුල භ්‍රමණ වේගය අඩු කළා. එයා දැන් මේ දුකයි කියලා එකක් අල්ලාගෙන අවිද්‍යාවෙන්නේ. ඒ අවිද්‍යාව තංගල විද්‍යාව දැම්මා. අම්මා හැම භවෙම මව්වරු ලැබුණා. එතකොට ඔක්කොම හඬන්න එපා. ආ එහෙනම් මේ මව්වරු කෝටියකින් එක්කෙනෙක්ද මෙයා? එතකොට අර කෝටියෙන් එකකට බැස්සා. අම්මා මල හැමදේම නැති වුණා. අම්මා මැරුණාට හැමදේම නැති වුන්නේ මේ මිනිස්සුත් බවේ මොකවත් කරගත්තේ නැත්නම් තමයි හැමදේම නැති වෙන්නේ. එහෙනම් කරන්න දෙයක්වත් තියෙන. ඕම ඕම අර අවිද්‍යාව තියෙන තැන් වලට විද්‍යාව ඔබාගෙන ඔබාගෙන යනවා. අර දුක තියෙන ධාර්තාව අඩු වෙලා අඩු වෙලා කියනවා. ආම්දුරනේ ආවේ නම් ජීවිතේ නැති කරගන්නවා මානසිකත්වේ. දැන් හිතෙනවා මේ මේ ඉතුරු කාලෙට ಗುಣ වඩන්න කියලා. බලන්න යා කන පිට හරිච්ච ඇටි. එහෙනම් භාවනා යෝගියාට චෛතසිකයක් ආවම එන සිතවිල්ල වෙලක් වෙන්න පුළුවන්, පොලක් වෙන්න පුළුවන්, පරණ ජීවිතය වෙන්න පුළුවන්, පොඩි කාලේ වෙන්න පුළුවන්, අම්මා තාත්තා මතක් කර ඕන එකක් කමන්නේ. ඒ එන චෛතසිකේ ධාරිතාවක් තියෙනවා. අපි මෙච්චර කාලයක් ඒ චෛතසිකේ තමයි සීයෙන් බැලුවේ. කමන්නේ සෝතාපන්න වෙන්න ඒක තමයි වඩන්න ඕනේ. මොකද්ද සෝතාපන්න වෙන්න වඩන්න ඕනේ? සම්මාදිටිය නේද? සම්මාදිටිය වඩමු. සෝතාපන්න ක්‍රම 10ක් විතර තියෙන අපි නිකන් සරල එකක් ගමු. සම්මාදිටියෙන් දැක්කොත් සෝතාපන්න. හරි නේද? දැන් ඒ ආපු චෛතසිකේ මොකද්ද කියලා දැක්කා. සම්මාවෙන් දැක්කා. සම්මා දිට්ඨියෙන් දැක්කා. මොකද්ද මේක කියලා හඳුනාගත්තා. දැන් අපි වඩන ඊළඟ පියවර. මොකද්ද? ඒ ස්පර්ශය, වේදනානුපස්සනාව, සකු르දාගාමි එක. මොකද්ද මේ ඇතිවෙන චෛතසිකය තුල තියෙන සකු르දාගාමි ඵලය කියලා බැලුවොත් අපි 100න් ඉන්නකොට අරමුණක් එනවා. ඉස්කෝලේ යන කාලේ මතක් වුණා. අරමුණක් ආවා. ඒ අරමුණ ආපු එක දැක්කා. දිට්ඨියක්. ඒ ස්පර්ශය නිසා අටගත්ත පීඩනය. දැන් අඟ ඔක්කොම නිකන් මොකද්ද වගේම. ඒ කාලේ නියම ටිටිය නිකන් බෝල දැන් අද දිය වැඩියාවයි කොලෙස්ටරෝල් මාර ප්‍රශ්න කියලා. දැන් අර ආපු පීඩනයට සාපේක්ෂ දැන් කම්පාවක අන්න ඒ ස්පර්ශ පස්සපච්චා වේදනා. මේ වේදනාව තමයි ස්පර්ශය දුක. එතකොට මේ වේදනානුපස්සනාව දකින්නවා අර දිට්ඨියත් එක්ක. අර දකින්න වේදනාව මත අර පීඩණය මත සිත පීඩවලා 100න් ඉන්නකොට දැන් මොකද වෙන්නේ 100ට පුළුවන් ඕනම අණුවක භ්‍රමණ වේගය නවත්තන්න හැබැයි එකපාරට නවතින අඩු වෙලා නවතිනවා. අර 100න් අර ස්පර්ශය දැක්කම අර ආපු චෛතසිකය තුලින් අපේ සිතේ අතගත්ත වේදනාව, පීඩනය, කම්පනය. ඒක හොඳට බලන්න පුළුවන් මේ දරුවා මතක් වෙනකොට නිකන් අදවත ගෑයෙනවා. අම්මා මතක් වෙනකොට අදවත ගෑයෙනවා. මේ ලෝකේ ලොකම අතුරුකම කරපු හතුරා මෙනේ කරනකොට පුදුම විදිහට ඇඟවල ලොකම රත් වෙනයි. ඒ ඒ සිතවිලි වලට එච්චර ධාරිතාවක් තියෙනවා. ධාරිතාව වැඩි. මෙන්න මේ ධාරිතාව මත සිත පීඨවල සිය පවත්නවා. 100 පවත්වන්න පවත්වන්න අර ධාරිතාවේ තියෙන අණුවල භ්‍රමණ වේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඒමම යනවා යටට. ඒ අණුවල භ්‍රමණ වේගය අඩු වෙන තරමට අර තියෙන පීඩනයත් අඩු වෙනවා දුකත් අඩු වෙනවා. දැන් අපි ඉන්නේ නිවීමේ ධාරිතාව 120 නම් 20ට සාපේක්ෂව තමයි දුක ලැබෙන්නේ. 80ට තිබුණොත් 20 දුකක්. හැබැයි ලැබෙන්නේ 80ට සාපේක්ෂව. දැන් පොඩි ළමයට ගහන්න කියලා යනකොට අම්මා තාත්තා මොනවද ගන්නෙ? ඉරට්ටක්. එහෙම නැත්නම් වේවලක්. පොඩි ලනු කෑල්ලක්. හොරාට ගන්න යන්නේ ඉරට්ට අරගෙන. හොරාට බලන්නේ දෙකේ දෙකේ මදි. හතරේ හයේ තියනවාද කියලා බලනවා. උස්සන්නත් බෑ. හතරේ හයේ තමයි අරන් ඇයි? හොරාට ගාලා බෑ ඉරට්ටෙන්. එහෙනම් අපි ඉන්න මානසිකත්වයට සාපේක්ෂව තමයි නාම රූප වලින් දුක ලැබෙන්නේ. එහෙනම් අපේ මානසිකත්වය කොච්චර පල්ලයට යනවද? කොච්චර නිවෙනවද? ඒකට සාපේක්ෂව දුකත් නිවෙනවා. දුකත් නිවෙනවා. එහෙනම් ලොකු එක්කෙනා පොඩි වෙන්න පොඩි වෙන්න පොඩි වෙන්න පොඩි වෙන්න කිරිදරුවා වෙනකොට කිරිදරුවට කොහොමද ගන්නෙ? මූණට ඇඟිල්ලෙන් අතුල්ලන. ගානවා ආයෝම කරන්නේ ගානවා. ඇඟිල්ලේ මූණ අතුල්ලන. එහෙම තමයි ගන්නෙ. ලොකු වුණාන් පස්සේ ඇඟිලි පහක් මූණ හිටිනවා. හැබැයි පොඩි එකාට එහෙම ගන්න. ඇයි? ඒ ධාරිතාව වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව දඬුවම ලොකුයි. දැන් ගොඩාක් වෙලා තියෙන අපේ සිත තප්පරයට සිතවිලි 40 50ක් විතර නිර්මාණය වෙන විදියට එක තප්පරයට සිටිපිලි දහස් ගණන් නිර්මාණ විදිහට කැළඹිලා හිටියොත් ඒ ධාරිතාවට අනුව නේද දුක ලැබෙන්න ඕනේ. ඒකනේ ගෙවල් වල මිනිස්සු කෑ ගන්න බෙරියන් දෙන්නේ. බීල බෙල්ල තියෙන කෝච්චියට ලින්දට පයින්නවා. වහබොන ඇයි? අර එන්නේ දුක ඒකට සාපේක්ෂව. නිවිච්ච කෙනා ප්‍රශ්නයක් නෑ මොනවා කරන්නද ඉතින් ඔවා විඳින්න එපා බැන්දනම් ඕවා ඉතින් විඳින්න එපා එයා ඒක ඒ විදිහ අයි නිවිලා ඉන්න කෙනාට එහෙම පේනවා සැපයක් ඇති වුණාම ඒ සැපේ කියන චෛතසික මම ගවේෂණය කළා. මට අවුරුදු 16ක් විතර වෙනකොට මම මේක ප්‍රත්‍යක්ෂ කළා. මගේ ගුරුවරයාට මම කිව්වාම ගුරුවරයා නැති කියලා සාදු කිව්වා. ගුරුවරයා කියන මේ කාරණා මම දැනගෙන හිටියෙත් නෑ. ඒ කාලේ ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් තමයි වාඩිලනකොට 100 මතක් වුණා. 100ට පුංචි කාලේ ඉඳලා හරි ලෙන්ගතු නිසා ගොඩාක් ඒ කමටහන් දුන්නා ගුරුවරයා අවසේ මගේ ළඟ හිටියා. ඒ නිසා 100 දැක්කම සතුටක් ඇති වුණා. කල්පනා කරලා 100ට සතුට ඇති වුණා නම් මේ වගේ තවත් රූප මම බැඳුනොත් ඒවට සතුට ඇති වෙනවනේ. ඒතර මං ආයි මේ මේවට අවු වෙනවනේ. අවු වෙන්න බෑ. සතුට ඇති උනේ ඇයි? 100 පිළිබඳ හොඳ හොඳ චේතනා මන් තුළ තිබුණ නිසා, වටිනාකමක් තිබුණ නිසා. එහෙනම් මේකින පරිසරය තුලත් වටිනාකම් හැදුනොත් අනාගතේ 100ට වාගේ මේවටත් මම බැඳෙනවා. ඒක වෙන්න බෑ. ඒක අඩු කරන්න ඕනේ කියලා ඒ ඒ ඇතිවෙච්ච චේතනාවට සිත පීඨවල ඒම මේකේ දාහතාව අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට දැන් 100 මගේ ඇස් ඉදිරිපිට මැරිලා වැටුණත් ප්‍රශ්නයක් නැහැ කියන තත්ත්වයට ආවා. ඇයි? ඒ බැඳීම කැඩිගෙන කැඩිගෙන ගිහිල්ලා එහෙම නැවතුණා. දැන් ප්‍රශ්නේ නැහැ. දැන් මට හිතුණා දැන් මේක ප්‍රශ්නයක් නැහැනේ. මේක රිනට ගෙනිච්චොත් මොකද වෙන්නේ? මේක රිනට අරන් ගියා. රිනට අරගෙන යනකොට දැන් ටික ටික ටික ටික 100 කරේ ගැටෙනවා. ඒ කාලේ ඒ මහදලා මේ මහදලා එයාට ඕන විදිහට මාව ඇදුවා. මට ඕන විදිහට මට හැදෙන්න දුන්නද? මං කැමතිනේ ලෝකේ මිනිසුත් එක්ක සෙල්ලම් කරලා ලස්සනට කාලා බිලා ගෙවල්ලා දාන ඉන්න. මට ඕන විදිහට යන්න දුන්නේ මෙයාට ඕන විදිහට මාව වැදුවා. දැන් මේ මේකක් එහෙම හුන්නේ හැබැයි එහෙම දේවල් නැති දේවල් දැන් නැවෙනවා. එහෙනම් මේ සැප කියන එකේ සම්පූර්ණ ධාර්තාව අඩු වෙලා බිඳුවට ආවම සැප නැති වෙනවා. ඍණට ගියාම ආයි අත්ත කියලා මතාන එකෙන් මේක පටන් ගන්නවා. එහෙනම් මේ දින්දුවේ ඉඳලා මේ පැත්තට කාමසුකල්ලිකා නියෝගේ මේ පැත්තට අත්ත කියලා මතාන නියෝගේ. සැපෙන් හෝ දුකෙන් හෝ හැවිලා බිඳුවෙන් නැවතුණා තියා මධ්‍යස්ථයි. හැබැයි බින්දෙන් රිනට ගියොත් ඒ අනිත් අන්තයට වැටිලා අනිත් අන්තෙන් යනවා. තේ හැදුවත් තරහා යනවා. බත් පිව්වත් තරහා යනවා. ඇයි? එයා ඉන්නේ අත්ත කියලා මතාන යෝගේ මොනවා කෙරුවත් තරහා යනවා. ඉනා වුණත් තරහා යනවා. එබිල බැලුවත් තරහා යනවා. කාමසුකල්ලිකාන යෝගේ ඉන්නවා. ඉනා වුණාම එයාත් ඉනා වෙනවා. එබිල බැලුවාම එයාත් එබිල බලනවා. පොඩි ළමයා එබිල බලනවා. එයාත් එබිල බලනවා. විහිළු කරනවා. ඉනා වෙනවා. සන්තෝෂයි. එයාත් ඉන්නේ අර අන්තේ. විහිළු තාලු කරන කට්ටියත් එක්ක එයාත් විහිළු තාලු කරනවා. අත්තිකල මතානුයෝගයටියත් විලුතාලු කරන කට්ටියගේ පස්සෙන් පන්නනවා. ඇයි? තරහා ගිලා. එයා ඉන්නේ අනිත් අන්තේ. එහෙනම් මේ චෛතසිකයක් ඕනම චෛතසිකයකට ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව බිඳුවට ගෙනලා නැවතුත් ඒ අන්තෙන් නිදාස්. හැබැයි ඉන්නේ මධ්‍යස්ථාන්තේ. හැබැයි බැරි වෙලාවක රිනට ගියොත් අනිත් අන්තෙට එයා නිකම්ම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අනිත් අන්තෙන් දුක එනවා. සැපෙන් නිදාසලා දුකට අහු වෙනවා. දුකෙන් නිදාසලා සැපට අහු වෙනවා. ජීවිත කාලේ අන්තෙන් අන්තෙට මාරු වෙවි ඉන්නවා.